ශ්‍රද්ධාවන්ත පින්වත්නි මෙම වටිනා ධර්මදේශනා මාලාවේ ප්‍රධාන දේශකයාණන් වහන්සේ මීතිරිකල නිස්සරණ වනසේනාසනයේ ජේෂ්ඨ කර්මස්ථානාචාර්ය අතිපූජ්‍ය උඩිරියගම ධම්මජීව ස්වාමිපාදයාණන් වහන්සේය. එමෙන්ම නිස්සරණ වනසේනාසනයේ කම්මට්ටානාචාර්ය අතිපූජ්‍ය උඩුගම්පල ධම්මරන්සි ස්වාමිපාදයාණන් වහන්සේගේ දේශනාවන්ද මෙම ධර්මදේශනා මාලාවට ඇතුළත් වී ඇත. කෝටි ග්‍රාම සූත්‍රය ඇසුරු කොටගෙන කරන ලද මෙම ධර්මදේශනා මාලාව පටිගත කරන ලද්දේ මීතිරිගල නිස්සරණ වන සේනාසනයේදී වර්ෂ 2012 මාර්තු මාසයේදී පැවැත් වූ නේවාසික භාවනා වැඩමුළුවකදීය. මෙම වටිනා ධර්මදේශනා මාලාවේ ශබ්ද සංස්කරණයට දායකත්වය දරන ලද්දේ ජර්මනයේ වාසය කරන පින්වත් කාන්ති මනම්පේරි මහත්මිය විසිනි.